ඉන්දක මහත්මයා අවසර පැනඳුරනේ මට අර ඔබ වහන්සේ මුලදී පැහැදිලි කරා ඒක ඇත්තටම මේ අර ඇත්තටම ඔය සම්මාදිට්ඨිය කියන එකයි සහ මිත්‍යාදිට්ඨිය කියන එකයි එතකොට ඒ දෙක අතර අර දෘෂ්ටිය කියන එකේ වෙනසක් තියෙනවා. ඒ සමහර ඒවා සම්මාදිට්ඨිය වෙනවා සමහර දේවල් දෘෂ්ටි දෙක කොටසකට බෙදෙනවා කියන එකනේ. එතකොට අපේ හඳුරන්නේ මට අර දිගටම තිබිච්ච ප්‍රශ්නයක් මේක. එතකොට සම්මාදිට්ඨි කියලා කියන්නේ හරියට මොකද්ද කියන එක ඒ කියන්නේ අපි කියමු අපි දන්නවා ඒක ඉර ගහන්නේ කොහොමද කියලා මොකද්ද සම්මාදිට්ඨියක් වීමට තියෙන අනිවාර්ය එම හරි එම ප්‍රමාණාත්මක අවශ්‍යතාවයන් මොකද්ද කියන එක මම ඔබ වහන්සේගේ මේ අනුමාන කරනවා මේකයි කියලා ඔව් සම්මාදිට්ඨියක් වෙන්න අපිට මූලික වශයෙන් තියෙන්න ඕන කාරණා තමයි යමක් දිහා හේතුඵල වශයෙන් දකින්න පුළුවන් බව. ඊළඟට ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් බව. චතුසත්‍ය වශයෙන් දකින්න පුළුවන් බව, පරමාර්ථ වශයෙන් දකින්න පුළුවන් බව. එතකොට ඔන්න ඔය විදිහට දකින්න පුළුවන් වෙනකොට තමයි අපේ දැක්ම නිවැරදි වෙන්නේ. මොකද දැන් විදර්ශනාව කියන්නේත් ඔය කාරණා ටිකම තමයි. එතකොට විදර්ශනාවත් එක්ක තමයි අපි විවිධාකාරයෙන් දැකලා යථාර්ථය ප්‍රකට කරගන්නේ. එහෙම නොදකින හැම මොහොතකම අපි ලෝකය පිළිබඳව දකින්නේ එක්ක අපේ රුචි අරුචිකම් මත. එහෙම නැත්නම් ඇබ්බැහි මත. එහෙම නැත්නම් දැනුම මත. එහෙම නැත්නම් අත්දැකීම් මත. එහෙම නැත්නම් සමාජ පෙළඹවීම් මත තමයි අපි ලෝකය දිහා බලලා තීරණ ගන්න. එතකොට එහෙම තීරණ ගන්න තාක්කල් අපි එළඹෙන දෘෂ්ටිය නිවැරදි නැහැ. අර අර විදිහෙන් පරමාර්ථ වශයෙන් දකිමින් ඒ අතර ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය දකිමින් එහි අනිවාර්ය ලක්ෂණ වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ඔය ක්‍රම තුනට දකින්න පුළුවන් නම් තමයි සැබෑවට එතන සම්මාදිට්ඨිය මතුවෙන්නේ. ඒතර සම්මාදිට්ඨිය මතු උනාට ඒතනත්ත ලෝකයෙන් මිදෙන්නේ විමුක්තිය සඳහා යමු වෙන්නේ චතුරාර්ය සත්‍ය දැකීමත් එක්කලා. ඒතර චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අර සමස්තයක් හැටියටම තියෙන ධර්ම ඔක්කොම දුක්ඛ සත්‍යයක් හැටියට තේරුම් ගන්නට පුළුවන් වෙනකොට. ඇයි ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳියන, ඉදීම් බිඳීම් දෙකෙන් පෙළෙන, දැවෙන ධර්ම. ඒතකොට මේ මේ චතුරාර්ය සත්‍ය කතාව සම්පූර්ණයෙන් නික්මීම සඳහා තියෙන කාරණයක්. එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න අර මූලික காரணා තුනෙන් අපට පුළුවන්කම තියෙනවා පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් සහ හේතුඵල පරමාර්ථ හේතුඵල ත්‍රිලක්ෂණ කියන ඔය ක්‍රම තුනට අපිට විදර්ශනා කරන්න පුළුවන් ඒ දැක්ම අපිට ප්‍රධාන වශයෙන් සම්මාදිට්ඨිය උපදවන්නට හේතු වෙනවා. ඒතොර ඒකට චතුරාර්ය සත්‍යයත් එකතු වුනහම ඒ දැක්ම අපට ඒ ඒ සම්මාදිට්ඨිය කෙලින්ම විමුක්තිය සඳහා උපකාර වෙනවා සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මෝහය ප්‍රහාණය කරන්නට ඒතර ඔය හතර තමයි අපිට ගන්න තියෙන්නේ සම්මාදිට්ඨිය හැටියට. ඒ නිසා දැන් සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට සම්මාදිට්ඨිය ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. කම්මස්සගත සම්මාදිට්ඨිය සහ චතුසත්‍ය සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ හේතුඵල වශයෙන් කුසල කුසල කර්මයන්ගේ විපාකය කළ කී දේහි හේතුෙහි ඵලය තියනවා කියලා දකින්න පුළුවන් බව. එතකොට ඒක අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධයි. ඒතර දසවස්තුක සම්මා දිට්ඨිය. දුන් දේහි විපාක තියෙනවා, පිදු දේහි විපාක තියෙනවා, මව්පියන්ට සංග්‍රහ කිරීමේ විපාක තියෙනවා, මෙලව තියෙනවා, පරලොව තියෙනවා. මේ ඔක්කොම හේතුඵල ඥානයත් එක්කලා තමයි මේ දැක්ම අවදි වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම සෝවාන් මාර්ග ඥානයේදී මෙන්න මේ හේතුඵල දැක්ම ප්‍රකට වෙනවා. චතුරාර්ය සත්‍ය දකිනවා චතුරාර්ය සත්‍ය දැක්කට අර අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමක් එතන එන්නේ නැහැ. හැබැයි මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් මට්ටමට සම්මා දිට්ඨිය ජනිත වෙනවා. එතකොට එනිසා සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් මට්ටමට ඒ තනත්තාට සම්මා දිට්ඨිය ජනිත වුණා නම් අන්න ඒ සම්මා දිට්ඨිය නිවැරදි සම්මා දිට්ඨියයි කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට රේඛාවක් හැටියට වෙන් කරලා පෙන්වන්න ඕන නම් සෝවාන් මාර්ග ඥානය හා බැඳුණු සම්මා දිට්ඨිය තමයි අපිට ප්‍රධාන වශයෙන්ම සම්මා දිට්ඨිය නිර්ණායකයේ හැටියට ගන්න පුළුවන්. මොකද එතනින් මෙහාට තියෙනවා ඔක්කොම දෝලණය ඒවට අපට රේඛා අඳින්න බෑ. ඒවා සාපේක්ෂයි. අර අවම වශයෙන් සෝවන් මාර්ගඥානය කියන තැනටවත් ආවොත් තමයි එතන යම්කිසි ස්ථාවර රේඛීයව අපට පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතනින් මෙහා ටික අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිකයි කියලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි අපි හඳුරන්නේ අර ඔබ වහන්සේ දක්වපු කාරණය මේ සෝවාන් මාර්ගයට අදාළයි කියලා එතනින් අර ඒ ඒක ලොකු දෙයක් මට හිතෙන්නේ මොකද අපේ ආම්තුරනේ මේ දැන් අපි කියමු අපි වෙනත් වංශික දේශනා කරා වගේ වෙනත් ආගමක කියලා. එයත් හිතනවනේ එයාගේ සම්මා කියලා. සම්මා දෘෂ්ටියක් කියලා. ඒක බිඳනවා අර අර කාරණේ කියපු ගමන්. ඒ ඒක හොඳ පැහැදිලි කිරීමක් අපේ හැමරනේ. නැත්තම් අපිට ඒක වෙන් කරගන්න බෑ. මොකද එක එක යාගේ දැන් අර අත්දැකීම් අනුවයි මේක කියන්නේ මම මේ මේ தත්තෙට පතලා නොඑක් කතන්දර කියන්න පුළුවන් ඉතින් එකක්වත් අපිට මනින්න පුළුවන් කාරණා නෙමෙයි ඉතින් සෝවාන් මාර්ගඥානය කියන එකත් එහෙම අපිට පිටින් බල්ලා මනින්න බෑ හැබැයි අපිට ඒක ධර්ම වශයෙන් හරියටම ඉලක්ක කරලා කියන්න පුළුවන් මෙතනින් තමයි මේ දික්ටි කියන මේ දුර්වල චෛතසිකය එහෙම නැත්නම් මේ අකුසල චෛතසිකය දුරු වෙන්නේ මෙතනින් ඒ නිසා එතනට આવොත් අන්න එතනත්තා හැබැයි සම්මා දිට්ඨියට ඇතුල් වුණා කියලා කියන්න පුළුවන්